කරුණු කීපයකින් අපි මේ කරන වැඩේට අනුග්‍රහ කරනවා. අපි සෑම වැඩසටහනකදී වගේම මේ කරුණ අපි මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ අනුග්‍රහිත සූත්‍රයේදී දේශනා කරනවා අපි මේ කරගෙන යන ධර්ම මාර්ග මේ ගමන් කිරීමට එහෙම නැත්නම් ධර්ම මාර්ගයේ යෙදිලා ගමන් කරන මේ පිළිපැදීමට එහෙම නැත්නම් අපේ කරන මේ ප්‍රතිපත්ති පූජාවට පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න කියලා පස් ආකාරයකින් ඒකට උපකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එකක් තමයි සීලයෙන් උපකාර කරන්න කියනවා. ඊළඟට ඇතම් වෙලාවට අපිට සීලයට එහා ගිහිල්ලා තව ටිකක් බුද්ධ වචනයට ඇහුම්කන් දීලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම යම් පමණකට පරිශීලනය කළා අධ්‍යයනය කළා ඒ විදිහට සුතයකින් සුත අනුග්‍රහිතයකින් අනුග්‍රහ කරන්න කියනවා ඊටත් එහා ඊළඟට අපේ අපේ හිතට ආපු යම් යම් සැකසංකාවන් ඊළඟට හිතට ආපු යම් යම් ගැටලු සහගත තැන් ඒ වගේමයි අපි ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරනකොට භවනා කරනකොට අපිට මුණ ගැහිච්ච යම් යම් බාධාවන් මේවා අපි එක්ක එකට භවනා කරන පිරිසත් එක්ක ඒ වගේම අපේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක එහෙම නැත්නම් යම් කිසි කල්යාණ මිත්‍රයින් වහන්සේලා එක්ක සාකච්ඡා කළා මේ සාකච්ඡාවකින් අනුග්‍රහ කරන්න කියනවා ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ අනුග්‍රහ කරන්න කියනවා සමත අනුග්‍රහිතයකින් විපස්සනා අනුග්‍රහිතයකින්. ඒ කියන්නේ අපේ හිත ඇතැම් වෙලාවට බොහොම විසිරීලා තියෙන්නේ. ඒක අරමුණක පවත්ින්නේ නැහැ. අතීත අනාගත ඔස්සේ දුවනවා. ඉතින් මේ වෙලාවට එකපාරටම ප්‍රඥාව වර්ධනය කරන්න අමාරුයි. අන්න ඒ වෙලාවට හිත එකඟ කරන ස්වභාවයක්. හිත ඒකාග්‍ර කරන ස්වභාවයක්, සමාහිත කරන ස්වභාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සමතයෙන් අනුග්‍රහ කරන්න කියනවා. ඊළඟට සමතයෙන් අනුග්‍රහ කරපු හිතක් තමයි ඊළඟට ප්‍රඥාව දියුණු කිරීම සඳහා උපකාර වෙන්නේ. එතකොට එතෙන්දී අපිට මේ විපස්සනා අනුග්‍රහිතය ගැන දේශනා කරනවා. ඇත්තටම මේ කරුණුම ටිකක් ඊට ආසන්නයෙන් විස්තර වෙන සූත්‍රයක් තමයි අද ඇත්තටම මම මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබා මේ සූත්‍රය එන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ. මේ සූත්‍රයේ නම යොදලා තියෙන්නේ දුස්සීල සූත්‍රය කියලා. දැන් අපි සාමාන්‍යයෙන් සීලයක් සමාදන් වෙලා තමයි මේ භාවනා වැඩ කටයුත්ත කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා දුස්සීලස්ස භික්ඛවේ සීල විපන්නස්ස හතුූපනිසෝ හෝති සම්මා සමාධි. දැන් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා භාවනාවක් කරද්දී සමාධියක් වර්ධනය කරගන්න අවශ්‍යයි කියලා. අපි ඒවා ගැනත් ඉස්සරහදී කතා කරමු. දැන් මේ සමාධියක් අවශ්‍යයි කියන හැඟීමක් අපි කටත් තියෙනවා. හිත එකඟ භාවයක් ඇති කරගන්න උවමනයි කියන උවමනාවක් දැනීමක් අපිට තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා දුස්සීලස්ස භික්ඛවේ සීල විපන්නස්ස හතුපනිසෝ හෝති සම්මා සමාධි. මහණෙනි මේ සම්මා සමාධියට උවමනා කරන යම් හේතුන් තියෙනවා. උපනිශ්‍රේ සම්පත් තියෙනවා. ඒකට ආසන්න හේතු තියෙනවා. හැබැයි මේ දුසිල්වතාට සිල්වත් බවක් නැත්තම් සීලයක් නැත්තම් අන්න ඒත නැත්තාට සීලයක් නැති කෙනාට අර සමාධියට උවමනා කරන ඒ මූලික හේතු ඒ සඳහා තුඩු දෙන මූලික හේතු නැහැ කියලා කියනවා. ඒකෙම අනිත් පැත්ත දේශනා කරනවා සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති සම්මා සමාධි. ඒ කියන්නේ යම්කිසි සිල්වත් කෙනෙක් ඉන්නවා නම් සීලයක් ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා නම් සීලයක් සහිත නම් අන්න ඒ කෙනාට මේ සම්මා සමාධියකට උවමනා කරන උපනිශ්‍රේ සම්පatti සහිතයි. කෙටියෙන් කතා කරොත් කෙටියෙන් කිව්වොත් එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සම්මා සමාධියක් අවශ්‍ය නම් අපිට හිත එකඟ භාවයක් අවශ්‍ය නම් ඒකට අන්න මූලික හේතුවක් තියෙනවා. ඒ සඳහා උපනිශ්‍රේ වෙන හේතුවක් තියෙනවා. ආසන්න කාරණයක් තියෙනවා. මොකක්ද ආසන්න කාරණාව සීලය. අපිට එකපාරටම හිතා ගන්න අමාරුයි කොහොමද මේ සීලයක් සමාධියකට තුඩු දෙන්නේ. සීලයක් සමාධියකට හේතු වෙන්නේ කියලා බැලුවම එකපාරටම අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අදහස් කළා ටිකක් මේක තව විස්තර වෙන විදිහේ කරුණු ටිකක් මේකට එකතු කරන්න. අංගුත්තර නිකායේ දසක නිපාතයේ එනවා කිමත්ත්‍ය සූත්‍රය කියලා තවත් සූත්‍රයක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ තව ටිකක් මේකට අංග එකතු කළා. තව ටිකක් විස්තර සහිතව දේශනා කරනවා. එතෙන්දී ඇත්තටම මේ ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා භාගතුන් වහන්සේ මේ සීලය මොකක් සඳහාද? මොකටද මේ සීලයක්? කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන්නේ කිමත්ත්‍යානි බන්තේ කුසලානි සීලානි කිං ආනිසංසානි භාගතුන් වහන්සේ මේ නිවැරදි සීලයක් මොනකටද මොකද්ද මේකේ ආනිසංසය කියලා එතකොට ඍජුවම ප්‍රශ්න කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අවිප්පටිසාරත්ථානිකෝ ආනන්ද කුසලානි සීලානි. අවිප්පටිසාර ආනිසංසානි. ආනන්ද මේ කුසල් සීලය, නිවරදි සීලය හිතේ විපිලිසර බව තරවීම පිණිසයි. විපිලිසර භාවයෙන් තොරවීම පිණිසයි කියලා ඔන්න ඍජු පිළිතුරක් දෙනවා. අපි එතනින් පොඩ්ඩක් පටන් ගමු. අපිට මොකද්ද මේ හිතේ විපිලිසර බව කියන්නේ? දැන් අපි බැලුවොත් භවනා කරන්න පටන් ගත්තාම අපේ හිත අපිට යම් යම් ආකාරයෙන් චෝදනා කරනවා නම් යම් යම් අපේ තියෙන අඩුපාඩුකම් පෙන්නනවා නම් නැත්නම් අපි මේ වැඩේට සුදුසු නැහැ කියලා එක්තරා අන්දමකින් මැසිවිලි නගනවා නම් අපේ හෘදේ සාක්ෂිය අපිට යම් යම් චෝදනා කරනවා නම් එතකොට හරි අමාරුයි අපේ හිත එකඟ කරගන්න. ඒ නිසා අපිට අවශ්‍ය මේ භවනා කටයුත්තේදී එක්තරා අන්දමකින් අපේ යම්කිසි සත්පුරුෂයෙක්, අපි හොඳ මිනිස්සෙක්, අපි මේ වැඩේට සුදුසුයි. මටත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා එක්තරා අන්දමක ආත්ම විශ්වාසයක් ඒ වගේම අපි ගැනම ඇතිවෙච්ච ආත්ම තෘප්තියක්, ඒ වගේම අපි ගැනම එක්තරා අන්දමක සතුටක්. මේ සතුට අපිට ලබා ගන්න හරිම අමාරුයි මේ සීලයක් තුලින් අපි අනුග්‍රහ කළා නැත්නම්. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා මේ සීලයකින් අපිව සිසිල් කරගන්න. මොකද අපේ හිත එක පාරටම අපිට හදන්න බෑ. මොකද හිත සෑහෙන්න කෙලෙස් බරිතයි, කෙලෙස් බහුලයි. අද විශේෂයෙන්ම අපේ සිත් හරිම සංකීර්ණ සමාජයක කෙලස් බහුල සමාජයක ජීවත් වෙන ස්වභාවයක් අපිට තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අද අපේ සිත් අතිශය කෙලස් බහුලයි. ඉතින් මේ බඳු කෙලස් බහුල හිතක් එකපාරටම හදන්න බෑ. ඒ නිසා අපිට සීලයකට අත තියන්නම සිද්ධ වෙනවා. මොකද කය වචනේ හික්මීමක් නැතුව මේ හිත හදනවා කියන එකක් කරන්න හරි අමාරුයි. මොකද කයෙන් වචනයෙන් බොහොම රළු මට්ටමේ අකුසල් සිද්ධ වෙනවා නම් එතකොට නිරන්තරයෙන්ම අපේ හිතත් හරිම ගොඩ හැඩි. අපේ හිතත් හරිම රළුයි. ඉතින් මේ රළු හිතක් මේ වගේ කය වචනේ නොහික්මිච්ච හිතක් කොහොමත්ම හදන්න අමාරුයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ හිත හදන වැඩේට අත තිබ්බහම ඊට කලින් ටිකක් හෝ අපේ අතින් සිද්ධ වෙන යම් යම් බරපතල අකුසලයන්ගෙන් වළක්ව ගන්න. ඒතර සාමාන්‍යයෙන් අපි මේ පිටුතුන් අහලා තියෙනවා සාමාන්‍යයෙන් කයෙන් සිද්ධ වෙන බරපතල අකුසල් තුනක් පෙන්නනවා. එකක් තමයි මේ ප්‍රාණඝාතය, අනිත් එක අදින්නා දාණය, තදත්තා දාණය, අනිත් එක කාමේසු මිච්ඡාචාරා. කාමීත්තු මේ කාමයන්හි වැරදි විදිහට හැසිරීම. ඒතර මේ වගේ වැරදි තුනක් ප්‍රධාන වශයෙන් මේ කයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මුලින්ම සිල්වතු මේ සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් පැත්තෙන් නම් ඔන්න පන්සිල් එහෙම නැත්නම් අටසිල් නැත්නම් දසසිල් නැත්නම් ආජීව අට්ටමක සීල මේ ආදි වශයෙන් අපි සාමාන්‍යයෙන් ගිහි පින්වතුන් විශේෂෙහි අපි යම් සීලයක් සමාදන් කරනවා මේ සීලය සමාදන් විය යුත්තේ මේ අපි දෙන පළියටම නෙමෙයි මෙතෙන්දී ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි තේරුම් ගත යුතුයි ඇයි මේ සීලයක් උමනා වෙන්නේ. මොකද අපේ හිතවල එන කෙලෙස් ප්‍රවාහය, අපේ හිතවල එන කෙලෙස් බලය, කෙලෙස් රැල්ල මෙල්ල කරගන්න අපිට සෑහෙන්න උත්සාහයක් දරන්න වෙනවා. මොකද ලෝකයේ අදින්නේ අපිව අකුසලයටමයි. ලෝකේ নানা ප්‍රකාර දේවල් අපිව අරගෙන යන්නේ අකුසල පැත්තටමයි. ඉතින් මේ අකුසල පැත්තට යන රැල්ලක් කඩාගෙන ඒකට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමක් තමයි අපි මේ කරන්න හදන්නේ. ඉතින් ඒ ප්‍රතිවිරුද්ධ ගමනට විවිධාකාර පැතිවලින් උදව් කරගන්න සිද්ධ වෙනවා. උදව් අරගන්න සිද්ධ වෙනවා. ඒ උදව් අරගන්න එක පැත්තක් තමයි සීලය කියන්නේ. ඉතින් කෙනෙක් සත්පුරුෂයෙක් අපිටම එයාගේ අතින් යම් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නමුත් එයා මේ කාරණාව තේරුම් ගන්නවා. මේ වැඩේට මට සීලයක් අවශ්‍ය වෙනවා. මගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි, බොහොම ගොරහැඩි, රළු වැරදි ටික මං අදපටන් වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් වග බලා ගන්නවා. පුළුවන් තරම් මම පරිස්සම් වෙනවා. කයින් වෙන්න පුළුවන් වැරදි පුළුවන් තරම් වළක්ව ගන්නවා. ඒ නිසා එයා දඬු මුගුරු බහා තබලා විවිධාකාර මේ ආයුධ පැත්තකින් තියලා පුළුවන් තරම් සත්ව හිංසාවෙන් වැළකීලා සතුන්ට අබේ දෙමින් පුළුවන් තරම් සත්ව ඝාතනයෙන් වළකිනවා. ඒ වගේමයි කොයිතරම් අවස්ථාව තිබුණත් වංචාවක් කරන්නේ නැතුව සොරකමක් කරන්නේ නැතුව පුළුවන් තරම් අවංකව කටයුතු කරන්න උත්සාහත් වෙනවා. නොදුන් දෙයක් ගැනීමෙන් වළකිනවා. ඒ වගේමයි කොයිතරම් අවස්ථාවක් තිබුණත් අනිත් පැත්තෙන් කොයිතරම් ආරාධනාවක් ලැබුණත් අපි මේ සීලයට මුල් තැන දීලා කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. එතකොට මේ ප්‍රධාන කයින් වෙන්න පුළුවන් අකුසල් තුනක් තමයි මෙතෙන්දින් වළක්වන්නේ. ඊළඟට වචනයෙන් උත් වෙන්න පුළුවන් අකුසල් හතරක් පෙන්නනවා. එකක් තමයි බොරු කීම කියන එක. එතකොට අපි වචනය විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහන් වලදී හික්මව ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි නිහඬව, නිශ්ශබ්දව අවශ්‍ය දෙයට පමණක් වචනයක් කතා කළා. අපේ මේ භාවනා වැඩසටහන් විශේෂයෙන්ම නිහඬව කටයුතු කරන්න උත්සාහත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ අතින් බොරු කියවෙලා තියෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දි උත්සාහත් වෙනවා පුළුවන් තරම් ඇත්ත කතා කරන්න. කතා කරන්න එක වචන කීපයක් ඒක ඇත්තක්ම කතා කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි අපි පුළුවන් තරම් පරුෂ වචනෙන් ඈත් වෙලා ප්‍රිය උපදන වචනයක්ම කනට මිහිරි වචනයක්ම කතා කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි අපි හිස් වචන වලින් ඈත් වෙලා අර්ථයක් තියෙන වචනයක් කතා කරන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි අනුන් බිඳවන, අනුන් අතර තියෙන සමගිය දුරු කරන, ඒ බෙදන කේලම් වලින් ඈත් වෙලා අනුන්ව සමග සම්පන්න කරන වචනයක්ම කතා කරන්න උත්සාහත් වෙනවා. ඒතර මෙතන තියෙන්නේ එක්තරා මේ අපේ කයින් වචනයෙන් සිද්ධ වෙන බරපතල අකුසල් වලින් අපි පුළුවන් තරම් අපිව ආරක්ෂා කර ගැනීමක්. දැන් අපිට මෙබඳු බරපතල අකුසල් වලින් ආරක්ෂා වීම සඳහා නැත්නම් බරපතල අකුසල් වෙන්න පුළුවන් හැකියාව ආරක්ෂා සඳහා අපිම මෙහෙයුමක් කරන්න නැතුව අපිම මේ සඳහා උත්සාහයක් දරන්න නැතුව බුදුරජාණන් වහන්සේටවත් වෙනත් ආර්යයන් වහන්සේ කෙනෙකුටවත් වෙනත් දෙවි කෙනෙකුටවත් බැහැ අපිව මේ දේවල් වලින් ආරක්ෂා කරගන්න. අපිව මේ දේවල් වලින් වළක්ව ගන්න. සමහරලාට අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු අපිට අවවාද කරන්න ඉඩ තියෙනවා. මේ මේ විදිහට කරන්න එපා. මේ මේ වැඩ කරන්න එපා කියලා ඉතින් අපිට අවවාද කරනවා. නමුත් අතිශය වැදගත් අපි තුලින්ම මේ අවබෝධය ඇති වෙන එක. මගේ අතින් අනන්ත අප්‍රමාණ වැරදිලා තියෙන්න පුළුවන්. නමුත් මම අද පටන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු මාර්ගයේ නැත්නම් ආර්යයන් වහන්සේලා ගමන් කරපු මාර්ගයේ යෑම සඳහා මම හැකි පමණ උත්සාහයක් දරනවා. මේක මේ තමන් වෙත නැඹුරු වෙච්ච උත්සාහයක්. අවංකව දරන උත්සාහයක්. මේක මේ කාටවත් පේන්න එහෙම නැත්නම් අනිත් අය ඉදිරියේ කැපී පෙනෙන්න සිල්වතෙක් කියලා කැපී පෙනෙන්න දරන උත්සාහයක් නෙමෙයි. එහෙම උත්සාහයක් නම් ඉතින් ඒක මුලදිම කැඩලා බිඳලා යනවා. නමුත් මෙතෙන්ද උත්සාහත් වෙන්නේ අවංකවම. සමහරලාට අනිත් අය දන්නෙත් නෑ සිල් රකින්නවා කියලා. ඒ තරමට බොහෝම ඇතුළතට නැඹුරු වෙච්ච බොහෝම ප්‍රසිද්ධිය සඳහා නොයන එක්තරා අන්දමකින් සිල්වත් ස්වභාවයක්. ඒ සිල්වත් ස්වභාවයේදී අන්න සතෙක් මරනවා වෙනුවට පුළුවන් තරම් නැත්නම් සතෙකුට හිරිහැර කරනවා වෙනුවට පුළුවන් තරම් ඒ සතාට අබේදානයක් දෙන්න. එහෙම නැත්නම් ඒ සතාව හිංසනයෙන් බේරගන්න උත්සාහත් වෙනවා. එතකොට අපි තුලම අපි ගැනම සතුටක් ඇති වෙනවා. ඉස්සර නම් මම මේ මේ විදිහට හැසුරුනේ මෙබඳු ගොරහැඩි ස්වභාවයක්, රළු ස්වභාවයක් මගේ චරිතේ තිබුණා. මගේ කයින් මෙන්න මේ මේ වගේ වැරදි සිද්ධ වුණා. නමුත් අද මම මේ කුරා කූඹේවත් මරන්න නැතුව, මෙසි මధుරේකටවත් හානියක් කරන්න නැතුව මම අද පුළුවන් තරම් හික්මිච්ච කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. කයෙන් බොහෝම හික්මිලා තියෙනවා. කාය සුචරිතයේ යෙදෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. කියලා අන්න තමන්ට තමන් ගැන සතුටක් එන්න පටන් ගන්නවා. මං එදාට සාපේක්ෂව අද යම් හික්මීමක් සහිතයි කියලා අන්න අපිට යම් සතුටක් එන්න පටන් ගන්නවා. ඒ වගේමයි ඒ දවස්වල නම් ඔන්න මම මගේ හිතුණු හිතුණු විදිහට මම වචන පාවිච්චි කළා. අනිත් කෙනා ගැන මට හැඟීමක් තිබුණේ මගේ වාසය පිණිස මම ඕන තරම් බොරුත් කිව්වා. නමුත් අද මම මේ වචන පාවිච්චි කරන්නේ හරි පරිස්සමින්. මම කියන වචන එතකොට කිසිසේත්ම මුසාවක් වෙන්නේ නැහැ. මම හැකි පමණ උත්සාහවත් වෙනවා ඇත්තම කතා කරන්න. කියලා අන්න අපිට පුළුවන් නම් අපි මේ කතා කරන්නේ ඇත්තක්මයි කියලා අපිටම තහවුරු කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි මේ කතා කරන්නේ ඇත්තක්මයි කියලා අනිත් අයට <clears throat> අපි ගැන විශ්වාසයක් දැන් ඇති වෙලා නම් අන්න පින්වත්නි අපිට සමාජයේ මේ අර බොරුව හරහා වංචාව හරහා ලොකු දෙයක් ෂණිකව කෙටි කාලයෙන් ලබා ගන්න තියෙන අවස්ථාව වෙනුවට අනිත් අයගේ විශ්වාසය දිනා ගැනීම හරහා බොහොම බරපතල අවස්ථාවන් වලදී පවා අපි ඇත්තම කතා කරනවා නේද කියලා අපිට අපි ගැනම ආත්ම විශ්වාසයක් ඇතිවීම හරහා ඔන්න අපිට අපි ගැනම ඔන්න සතුටක් ඒ තුලිනුත් ඇති වෙනවා. මොකද ඒක අනිත්‍යය නිකන් අපි අපිව විශ්වාස කරන ස්වභාවය ටික ටික අපිට තේරෙන්න ගන්නවා. ඉස්සර නම් අපිව කිසිසේත්ම විශ්වාස නොකරපු පිරිසක් ඔන්න අපේ මේ හැසිරීමේ වෙනස්කම් දැකලා අපි ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා අපේ මේ චරිතයේ ඇති වෙන යම් යම් වෙනස්කම් නිරීක්ෂණය කළා අන්න අපිව විශ්වාස කරන ස්වභාවයක් ඔන්න එන්න පටන් ගන්නවා. එතකොට මේ සත්‍යවාදී වීම විශේෂයෙන්ම අපිට මේ ගමනේදී අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලයේදී විශේෂයෙන්ම තමන් වහන්සේගේ අතින් අනෙකුත් වැරදි සිද්ධ වුණා කියලා සඳහන් කරනවා. නමුත් උන්වහන්සේගේ අතින් බොරුවක් කිව්වේ නැහැ කියලා ජීවිතේ පරදුවට තියලා හරි ඇත්තම කතා කළා කියන එක බුදුරජාන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා. මොකද අපි තේරුම් ගත යුත්තේ අපි මේ යන්නේ සත්‍යයක් වටහා ගන්න. අපි සාමාන්‍යයෙන් කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. චතුරාර්ය සත්‍ය වටහා ගන්න මට හැකි වේවා. එහෙමනම් අපි මේ සත්‍ය හොයා යන ගමනක්. සත්‍ය ගවේෂීව යන ගමනක් අපි මේ කරන්නේ. එහෙමනම් අපි සත්‍ය සොයාගෙන නම් යන්නේ අපිට ඒක බොරුවෙන් ලබන්න බෑ. එහෙනම් අපි උත්සාහත් යුත්තේ හැකි පමණ සත්‍යයම කතා කරන්න. සමහරවිට අපි අතින් මේ සත්‍ය කතා කිරීම හරහා අපිට පාඩුව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක අපි විඳ දරාගෙන අපි අතෙන් බොරුවක් කිව්වා කියන එකට එන්න පුළුවන් නින්දාවල් විද දරාගෙන ඇත්තම කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ අපි දන්න දේ හැමතැනම කියාපාමින් ඇත්ත කතා කරනවා අනිත් කෙනාට අයහපතක් වුණත් කියලා. ඇත්ත කතා කරන්න උනත් වෙලාවක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රඥාවන්තව ඇත්ත කතා කරනවා. ඒ වගේමයි අනිත් අයගේ හිත රිදෙන, අනිත් අයගේ හිත කැඩෙන පරුෂ වචන කතා කරනව වෙනුවට පුළුවන් තරම් අපි උත්සාහත් වෙනවා ප්‍රිය වචනයක්ම කතා කරන්න. මෙන්න මේ හරහා අපේ හිත නොදැනුවත්වම මු르දු මොලොක් වෙන්න පටන් ගන්නවා. ඉස්සර නම් අපි හිතමු අපිට තිබුණේ හරිම රළු පරුෂ ස්වභාවය. දැන් මේ වචනේ හික්මවන්න පටන් ගැනීම හරහා ඔන ටිකක් අපේ වචන මු르දු වෙන්න පටන් ගන්නවා. මේ මු르දු භාවය අපේ හිතටත් දැනෙනවා. ඉස්සර නම් හරි රළු විදිහට අපි කතා කළා. නමුත් දැන් නම් මම ටිකක් මු르දුවයි කතා කරන්නේ. මොකද දැන් ටිකක් පරිස්සමෙන් කතා කරන්නේ. ආවට ගියාට කතා කරන්නේ නැහැ. කියලා අන්න Tamanට Taman ගැන පුංචි සතුටක් ඒ හරහා එන්න පටන් ගන්නවා. ඒ වගේමයි විශේෂයෙන්ම මේ භාවනා වැඩසටහන්වලදී අපි කිසිසේත්ම අනවශ්‍ය වචනයක් කතා නොකර අර්ථයක් තියෙන දෙයක්ම කතා කිරීම සඳහා උත්සාහත් වෙනවා. සම්ප්‍රප්පලාපයෙන් පුළුවන් තරම් වලකිනවා. හිස් වචනෙන් පුළුවන් තරම් වලකිනවා. මොකද අපි මේක කතා කරන්න පටන් ගත්තාම සමහරලාවට අපි බොහොම සරල දෙයකින් ඇත්ත දෙයකින් පටන් ගත්තා වෙන්න පුළුවන්. නමුත් අපි නොදැනුවත්වම මේක ටික ටික ටික ටික වර්ධනය වෙලා මේකේ කෙලවර සමහරලාවට රළු පරුෂ වචන කතා කරන මට්ටමක් බොරු කියන මට්ටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. නමුත් අපි පටන් ගත්තේ බොහොම සරල මාතෘකාවකින් වෙන්න පුළුවන්. හැබැයි තේරුමක් නැති කතාවක් පටන් තේරුමක් නැති කතාව අන්තිමට ටික ටික ටික වර්ධනය වෙලා බොරු කියන මට්ටමක්, පරුෂ වචන කියන මට්ටමක්, කේලම් කියන මට්ටමක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි සුළුවෙන් තකන්න හොඳ නැහැ මේ තේරුමක් නැති හිස් වචන කතා කිරීම කියන එක. මොකද මිනිස්සෙන් වශයෙන් අපිට උරුම වෙච්ච ප්‍රධාන දායාදයක් තමයි මේ වචනේ පාවිච්චි කිරීම. නැත්තම් මේ වචනයෙන් ඔවුනොවුන් අදහස් හුවමාරු කර ගැනීම. නමුත් අපි මේ අපිට ලැබිච්ච ඒ සම්පත වැරදියට යොදා ගන්නවා නම් ඒකෙන් වෙන්න පුළුවන් හානි ඊටාම බරපතලයි. විශේෂයෙන්ම අපිට කය හික්මව ගන්න පුළුවන්. නමුත් මේ වචනේ හික්මව ගන්න ටිකක් අපහසුයි. කයෙන් අපි හුඟක් දෙනා සත්තු මරන්නේ හොරකම් කරන්නේ කාම මිත්‍යාචාරයේ වර්ධින්නේ නැහැ. මේ යෙදෙන්නේ නැහැ. නමුත් අපි වචනය මේ මේ තරමට අපි හික්මවලද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. නිසා අපි බොරු කියන්නේ නැද්ද නැත්නම් අපි කේලම් කියන්නේ නැද්ද? පරුස වචන කියන්නේ නැද්ද? රළු වචන පාවිච්චි කරන්නේ නැද්ද? හිස් වචන පාවිච්චි කරන්නේ නැද්ද? කියලා පොඩ්ඩක් අපිට අපි ගැන හිතලා බලන්න වටිනවා. මොකද මේ දෙයක් කිව්වට පස්සේ ඒක ආපස්සට ඇදලා ගන්න අමාරුයි. අපි හිතමු අපි රළු වචනයක් පාවිච්චි කරා, පරුෂ වචනයක් පාවිච්චි කරා. ඒක අපිත් එක්ක හිටපු කෙනාගේ හිත පසා කරගෙන යනවා. හරියට නිකන් අපි තුමු බිත්තියකට ඇණයක් ගැහුවාම අපි ඇණේ ගලවලා ගත්තත් ඒත් ඒ පාර හිටිනවා. අන්න ඒ වගේ අපි මේ කිසිම වග විභාගයක් නැතුව වචනයක් පිට කරාම ඒකෙන් හිත රිදුණු ස්වභාවය අනිත් තැනත්තාගේ හිත පෑරිච්ච ස්වභාවය හරි අමාරුයි මකන්න. ඉතින් අපිට ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා අපි කොහොමද වචන පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම මේවා සම්බන්ධයෙන් ලොකු ශික්ෂණයක් අපිට භාවනාවෙන් ලැබෙනවා. ඒක ලැබෙනකන් අපි විශේෂයෙන්ම මේ සීලය ඉස්සරහා තියාගෙන මම දැන් මේ පංචශීලයක් රකින්න උත්සාහත් වෙන කෙනෙක්. අටසිල් රකින්න උත්සාහත් වෙන කෙනෙක්. දසසිල් රකින්න උත්සාහත් වෙන කෙනෙක්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක් රකින්න උත්සාහත් වෙන කෙනෙක්. කියලා අන්න අපි මේ සීලය ගන්නා අඩේකට. සීලය ගන්නවා මේ සඳහා එක්තරා අන්දමකින් නැංගුමක් දාගන්න. එහෙනම් සීලය අපි හරහා අපේ චර්යා රටාව හරහා අපිට හැසිරෙන්න පුළුවන් සීමාවක් පනව ගන්නවා. මේක ඉතින් ටිකක් අමාරුයි මුලදී. මොකද මේක දැනෙන්නෙම බරක් වශයෙන්. හරියට මේ නීති රාශියක් දාගෙන අපිට කය හොල්ලන්නත් බෑ, කට හොල්ලන්නත් බෑ. මේ මොනවාද මේ තරම් නීති කියලා ඔන්න අපිට මේ සම්බන්ධයෙන් හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමකින් නොරුස්නා ගතියක් වෙන්න පුළුවන්. ඒ නිසා මුලදී ටිකක් අමාරුයි. මුලදී සීලය බරයි. මුලදී සීලය නිකන් වැටකොටු මායිම් සහිතයි. අපිට තේරෙන්නේ නැහැ මේකේ වටිනකම. අපිට තේරෙන්නේ නැහැ මේකේ ආනිසංශයක්. නිසා ඒත් අපි හැබැයි මේ බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවයෙන් ගුරුවරුන් කෙරෙහි ගෞරවයෙන් අපි ටිකක් අමාරුවෙන් වුණත් ඒ සඳහා හික්මෙන් උත්සාහත් වෙනවා. ඒ නිසා අපි භවනා කර කර ඉඳද්දී අපි හිතමු අපිට යම් හිරිහැරයක් සිද්ධ වෙනවා. සතෙක් ඇවිල්ලා වහනවා, මදුරුවෙක් ඇවිල්ලා වහනවා. නමුත් අපි මේ සිල්පදයක් අද මම ආරක්ෂා කරනවා. සතෙකුටවත් පුංචි සතෙකුටවත් මම හානියක් හිංසාවක් කරන්නේ නැහැ කියලා. අන්න සීලය රැකගන්න උත්සාහත් වෙනවා. පින්වත්නි අපි හිතමු අපි හුරු වෙලා තිබුණා නම් සත්තු මරන්න කිසි වග විභාගයක් නැතුව අපි තුමු මදුරුව මරන්න අපි හුරු වෙලා හිටියා නම් අද ඉඳන් මම ඒකත් කරන්නේ නැහැ කියලා හික්මීම හරහා ආපස්සට හිතලා බැලුවහම සතුටු වෙන්න පුළුවන් මම හිටියේ කොතනද අද මං ඉන්නේ කොතනද කියලා. කියන්නේ ක්‍රමානුකූලව අපි ටික ටික සියුම් වෙන ස්වභාවයක්, සිනිඳු වෙන ස්වභාවයක්, මුරුදු වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. රළු වෙන, ගොරහැඩි වෙන ස්වභාවය වෙනුවට අපි ටිකක් සංවේදී වෙන ස්වභාවයක්. අනිත් කෙනා ගැනත් හිතලා බලන ස්වභාවයක්. එක පාරටම ආවේගශීලී නොවන ස්වභාවයක්. එකපාරටම ප්‍රතික්‍රියා නොදක්වන ස්වභාවයක්. මේ ඔක්කොම ඇත්තටම සතියේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙනවා. හැබැයි සතිය වර්ධනය වෙනකන් <clears throat> හොඳට සතිය වර්ධනය වෙලා ඒකෙන් ආරක්ෂාව සති සංවරය ලැබෙනකන් අපිට මේ සීල සංවරය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා එක්තරා අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ පිංගුතුන් දන්න ප්‍රවෘත්තියක් මේ මිනිස්සු මිනිස්සු විතරක් නෙමේ දෙවියොත් මේ මිනිස්්‍ය දිව්‍ය ප්‍රජාව මේ ඇතුළත විවිධාකාර ගැටලු සහගත ස්වභාවයන්ගෙන් වැටකනවා. ඇතුළතත් ගැට, ඇතුළතත් ආරවුල්, ඇතුළතත් වියවුල්, ඇතුළතත් අවුල් සහගතයි. ඒ වගේම පිටතත් බොහොම අවුල් සහගතයි. ඉතින් මෙබඳු අභ්‍යන්තරික වශයෙන් බාහිර වශයෙන් මේ විවිධාකාර අවුල්වල ඉන්න මේ තැනැත්තා කොහොමද මේ අවුල ලියාගන්නේ? කවුද මේ අවුල ලියාගන්නේ? කියලා ඔන්න දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ හරිම කෙටි ඍජු උත්තරයක් දෙනවා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජටයේ ජටಂತಿ කියලා අන්න උත්තරයක් දෙනවා. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤු. අන්න ප්‍රඥාවන්ත පුද්ගලයෙක් මුලින්ම සීලයක පිහිටනවා. ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන්. අන්න චිත්ත භාවනාවක්, සමාධි භාවනාවක්, ප්‍රඥා භාවනාවක් වඩනවා. ආතාපි නිපකෝ බික්ඛු. අන්න එබඳු කෙලෙස් තවන වීරයෙන් කටයුතු කරන ප්‍රඥාවන්ත භික්ෂුවක් නැත්නම් ප්‍රඥාවන්ත මේ සංසාර බිය දක්නා වූ යෝගාවචරයෙක් අන්න එයා සෝ ඉමං විජටේ ජටං. අන්න එයාම මේ සියලුම ගැට මේ සියලුම අවුල් ලිහා දමනවා. එතකොට අපිට මේ යන්න තියෙන දුර ගමනක මුල තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඉතින් මේ කාරණාව තවත් පැහැදිලි වෙන තැනක් තමයි එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා උන්වහන්සේ ආයාචනා කරන අනේ භාගතුන් වහන්ස මට අවශ්‍යයි කෙලස් තවන වීරයෙන් යුක්තව හුදකලාව බවුන් වඩන්න. ඒ නිසා මට අවවාදයක් දෙන්න. ඉතින් මේ විවිධ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මේ විදිහට බුදුරජාන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලන ස්වභාවය. විවිධ මට්ටම් වලින් භික්ෂුන් වහන්සේලා එනවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ආයාචනා කරනවා අනේ මගේ චරිත දිහා බලලා මට කමඨහනක් දෙන්න. මම අනිත් අයගෙන් ඈත් වෙලා හුදකලා වෙලා හුදකලා පරිසරයකට ගිහිල්ලා මම මේ බවුන් වඩලා පුළුවන් තරම් මේ කෙලෙස් දමනය කරන්න උත්සාහත් වෙන්නයි කල්පනාව. කියලා අන්න තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා. එහෙම කිව්වහම බුදුරජාන් වහන්සේ මේ එක්තරා අවස්ථාවකදී මේ විදිහට උත්තර දෙනවා. තස්මාතිහ බික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. එහෙමනම් භික්ෂුව ඔබ මේ කුසල් දහම්හි මුලම පිරිසුදු කරන්න. දැන් මේ කියන්නේ මේ කුසල් දහම් කියලා જાතියක් තියෙනවා. අන්න ඒකට තුඩු දෙන, ඒකට මුල් වෙන, ඒ මුල්ම තැනම පිරිසුදු කරන්න. කෝච ආදි කුසලාණන් ධම්මානම් මේ කුසල් දහම්මි මුල මොකද්ද? පටන් ගන්න මොකද්ද? ආරම්භය මොකද්ද? ඉදතම් බික්කු කාය දුච්චරිතම් පහය කාය සුචරිතම් භාවෙස්සති. අන්න කියන මේ කාය දුෂ්චරිතයෙන් බැහැර වෙලා කාය සුචරිතය දියුණු කරන්න. ඉද තම්බෙකු වචී දුච්චරිතම් පහය වචී සුචරිතම් භාවෙස්සති. නම් මේ වචී දුෂ්චරිතය බැහැර කළා වචී සුචරිතය දියුණු කරන්න. ඉද තම්බෙකු මනෝ දුච්චරිතම් පහය මනෝ සුචරිතම් භාවෙස්සති. ඒ වගේමයි මනෝ දුෂ්චරිතයෙන් මේ හිත කෙලසීමෙන් බැහැර වෙලා පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න. හිතින් වෙන්න පුළුවන් කුසල් දහමක් දිනු කරන්න. ඉතින් අපිට තේරෙනවා දැන් මේ අර ඍජුව ප්‍රශ්නයක් අහන්න ආපු භික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේ මුලින්ම කියන්නේ මේ කාය සුචරිතය ඇති කරගන්න. වචී සුචරිතය ඇති කරගන්න. මනෝ සුචරිතය ඇති කරගන්න. ඒතර පින්වත්නි අපි තේරුම් ගත යුතුයි අපි මේ භාවනා කරන පිරිසක් වෙන්න පුළුවන්. අපි දැන් මේ ලොකු වැඩකට අත තියලා ඉන්න පුළුවන්. නමුත් ඊට මෙහා තේන සීලය අපිට අව탁සේරු කරන්න අවස්ථාවක් නැහැ. එනිසා අපි හිතනවා නම් අපි මේ භාවනා කරන පිරිසක් අපිට මේ සීලයෙන් වැඩක් නැහැ කියලා හිතනවා නම් ඒක බුද්ධ වචනයට පටහැනි. අපි බොහොම පරිස්සම් අපි මේ යන ගමන සීලයකින් ප්‍රතිෂ්ඨාවක් ලබා ගැනීම සඳහා භාවනාවට ප්‍රතිෂ්ඨාව එතකොට සීලයයි කියන එක අපි තේරුම් ගත යුතුයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේටම අවවාද කරනවා සීලං නිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානේ භාවෙය්‍යාසි. එහෙමනම් මහණ ඔබ මේ සීලය ඇසුරු කරමින් සීලය මත පිහිටලා සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරන්න. ඔන්න අපිට අපි යන ගමනට හොඳම අවවාදයක් උතන තියෙනවා. එහෙමනම් අපි මේ යන්න යන්නෙත් පුළුවන් තරම් මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න. මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කර ගැනීම සඳහා එහෙමනම් අපිට සීලය මත පිහිටන්න වෙනවා. සීලය අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා. සීලය මත පිහිටලා තමයි ඒ මත තමයි අපි දැන් මේ හිත හදන වැඩේ කරන්නේ. හරියට පින්වත්නි හිතලා බලන්න. අපේ ඊතා විශාල බොහොම තට්ටු රාශියකින් යුක්ත ප්‍රබල ගොඩනැගිල්ලක් හදන්න නම් ඒකට දරා ගන්න පුළුවන්. ඒ බඳු අතිවිශාල බරක් දරන්න පුළුවන් ලොකු පදනමක් අවශ්‍ය වෙනවා. ලොකු අත්තිවාරමක් අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේම තමයි මේ සීලය. මේ සීලය තමයි අත්තිවාරම වෙන්නේ. ඒ බඳු ප්‍රබල සීලයක් මත පිහිටලා තමයි එතකොට මේ ටික ටික ටික ටික අපේ හිත හදන වැඩේට අත හැබැයි කෙනෙක් හිතුවොත් එතකොට මම 100%ක්ම සිල්වත් වෙලා තමයි භවනා කරන්න ඕන කියලා හිතුවොත් ඒකත් වැරදි. මොකද අපි භවනා කරන්න කරන්න තමයි ටික ටික අපිට තව තව සතිය දියුණු වෙන්න දියුණු වෙන්න සතිය දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිරි ඔත්තප්ප කියන ධර්මයන් දියුණු වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරනම් කිසි අපේ හිතේ බයක් තිබුණේ නැහැ වැරද්දක් කරා. අපේ හිතේ කිසි බයක් තිබුණේ නැහැ අපි දුමු සතෙක් මරන්න. හිතේ බයක් තිබුණේ නැහැ සොරකමක් කරන්න. හිතේ බයක් තිබුණේ නැහැ කාම මිත්‍යාචාරයේ දෙන්න. හිතේ බයක් තිබුණේ නැහැ බොරුවක් කියන්න. කේලමක් කියන්න, පරුස වචනයක් කියන්න, හිස් වචනයක් කතා කරන්න හිතේ බයක් තිබුණේ නැහැ. හැබැයි කෙනෙක් සතිය දියුණු කරනවා නම් වර්තමානයේ ඉන්න පටන් ගන්නවා නම් එයාගේ හිතේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අන්න එයාගේ හිතේ මේ නිවැරදි බය එන්න එන්න වැඩි වෙනවා. අකුසලයට තියෙන බය වර්ධනය වෙනවා. ඒ වගේමයි සතෙක් මරන්න තියෙන ලැජ්ජාව නැත්තම් සොරකමක් කරන්න තියෙන ලැජ්ජාව කාම මිත්‍යාචාරයේ යෙදෙන්න තියෙන ලැජ්ජාව අන්න වර්ධනය වෙනවා. එහෙමනම් සතෙක් මරන්න අවස්ථාව ලැබුණත් ඒ ගැන මං වගේ කෙනෙකුට මේක සුදුසු නැහැ කියලා අන්න ලැජ්ජා වෙනවා මේ කරන්න වෙන්න කරන්න තියෙන කටයුතු සම්බන්ධයෙන්. හොරකමක් කරන එක මට සුදුසු නැහැ කියලා අන්න ඒ සම්බන්ධයෙන් ලැජ්ජාවටපත් වෙනවා. කාම මිත්‍යාචාරයේ යෙදීම මං වගේ කෙනෙකුට සුදුසු නැහැ කියලා අන්න ලැජ්ජාවටපත් වෙනවා. ඕන තරම් අවස්ථාව තියෙද්දිත් මුසාවක් කියන්න බොරුවක් කියන්න අවස්ථාව ඕන තරම් තියෙද්දිත් අන්න ලැජ්ජාවටපත් වෙනවා මම මොකටද මේ මෙච්චර කාලයක් තිස්සේ දැකපු සීලය මේ පුංචි දෙයකට බොරුවක් කියලා මම කෙලස ගන්නෙ කියලා අන්න ලැජ්ජාවටපත් වෙනවා. පරස වචන කියද්දිත් එහෙමයි. පරස වචනයක් කියලා මම මොකටද මේ සුපිරිසුදු අරගෙන ආපු මේ ස්වභාවය විනාශ කරගන්න කියලා අන්න ලැජ්ජාවටපත් වෙනවා. මේ විදිහට අන්න බය ලැජ්ජාව කියන එක වර්ධනය වෙනවා. එනිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මේ බය ලැජ්ජාව කියන එක හිරි ඔත්තප්ප කියන මේ ධර්මයන් මේ ලෝකපාලක ධර්මයන් වශයෙන්. ඒතර මේ ලෝකපාලක ධර්මයන් අපේ ලෝකෙන් ගිලිහෙනවා නම් අපේ සමාජයෙන් ගිලිහෙනවා නම් එතකොට අපි කිසිම ලැජ්ජාවක් නැති පිරිසක් අකුසලයන්ට බයක් නැති පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ක්‍රමානුකූලව අපේ සමාජයන්හි සිද්ධ වෙන විෂමතාවයන් සමාජයන් සිද්ධ වෙන පිරිහීම් මේ ඔක්කොම මේ ලැජ්ජා බය කියන ධහම අපෙන් ඈත් හරහා ඇති වෙන දෙයක්. ඒ නිසා එකාතකින් බලද්දී අපි මේ උඩුගම් බලා පීනන්න හදන පිරිසක්. දැන් මේ මුළු සමාජයේම රැල්ලට අහු වෙලා වාණිජ රැලි වලට අහු වෙලා දේශපාලන රැලි වලට අහු වෙලා කාම රැලි වලට අහු වෙලා ගහගෙන යද්දී එතකොට අපි මේ උත්සාහවත් වෙනවා වෙනත් පැත්තකින් යන්න. ඒ නිසා මේ පිටතින් එන ඒ රැලි සෑහෙන්න ප්‍රබලයි. ඒකයි අපිට මේ සීලයකින් ප්‍රතිෂ්ඨාවක් අවශ්‍ය වෙන්නේ. ඒකයි අපිට සීලයකින් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ. හැබැයි මේ සීල් රකින්න ගියාම ඇතම් යාළු මිත්‍රයින්ගෙන් අපි ඈත් වෙන්නත් සිද්ධ වෙනවා. අපි භාවනාවක් කරන්න ගියාමත් එහෙමයි. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා භාවනාවට අත තිබ්බා තමයි ඔන්න දැන් මට සීලයත් ආරක්ෂා කරන්න සිද්ධ වෙලා තේනවා. ඒතර කවුද මට මේ සිල් රැකීම සඳහා උදව් කරන්නේ? නැත්නම් කවුද මාව තවදුරටත් සිල් කැඩීම සඳහා උනන්දු කරන්නේ? කවුද මාව අපායගාමී පැත්තට අදින්නේ? කවුද මාව සුගතිගාමී පැත්තට අදින්නේ? කියලා අපිට අපි ඇසුරු කරන පිරිස ගැනත් වැටහීමක් ඇති කරගන්න සිද්ධ වෙනවා. එහෙනම් ටිකක් මේ ගමන මේ අපි සුළුවෙන් පටන් ගත්තට ලොකු ගමනක් යන්නයි තියෙන්නේ. ඒතර මේ යන ගමනේ සීලෙන් ලබන්නා වූ ප්‍රතිෂ්ඨාව ගැන තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී විශේෂම සඳහන් කරන්නේ. එතකොට අර මම මතක් කරපු ක්‍රමානුකූලව මේ සීලය මොන වගේ පදනමක් සඳහාද මුල් වෙන්නේ? ඒකයි ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුව කියන්නේ අවිප්පටිසාරත්තානන්ද කුසලානි සීලානි. දැන් මේ හිතේ විපිලිසර බව දුරු වීම පිණිසයි මේ සීලය. දැන් පින්වත්නි අපි හිතමු අපි භාවනා කරන්න කියලා වාඩි වුණා. භාවනා කරන්න කියලා වාඩි වුණාම අපිට මතක් වෙනවා නම් අපි මෙන්න මෙතෙන්දී මගේ අතින් සීලයේ අඩුපාඩුවක් සිද්ධ වුණා. මෙන්න මෙතෙන්දී මගේ අතින් නරක වචනයක් කියවුණා. මෙන්න මෙතෙන්දී මට බොරුවක් කියවුණා කියලා අපිට අපි ගැනම හිත දෙස් දෙනවා නම් අපි ගැනම හිත චෝදනා කරනවා නම් අන්න හිතේ විපිරිසර බවක් තමයි ඇති වෙන්නේ. හිත වික්ෂිප්ත වෙන්නයි පටන් ගන්න. මොකද සීලයෙන් ඌමනා කරන ප්‍රතිෂ්ඨාව ලැබිලා නැහැ. සීලෙන් ඌමනා කරන සුවය ලැබිලා නැහැ. නමුත් ඕකේ අනිත් පැත්ත හිතලා බැලුවොත් අපි හිතමු අපි සීලයක් ආරක්ෂා කරනවා එදාට වඩා මං අද සිල්වත්. එදාට වඩා මං අද එක්තරාන්දමින් මුරුදු භාවයටපත් වෙලා. එදාට වඩා මම අද කතා කරන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. එදාට වඩා මම අද මගේ තිබිච්ච පරණ ගතිගුණ වෙනුවට මං පොඩ්ඩක් හරි නිවැරදි ගතිගුණ දිනු කර ගැනීම සඳහා උත්සාහත් වෙනවා කියලා අන්න අපිට අපි ගැනම පුංචි සතුටක් ඇති වෙනවා නම් අන්න පින්වත්නි ඒකට බුදුරජාන් වහන්සේ කියනවා අනවජ්‍ය සුඛ කියලා. ඒ කියන්නේ මේ අපි නිවැරදි දෙයක් කිරීම හරහා සතුටක් ලැබෙනවා. සමහරලාට මේ සතුට විඳ ගන්න තරම් එහෙම නැත්නම් මේ සතුට තේරුම් ගන්න තරම් අපිට සමහරලාවට නිදහසක්, නිස්කලංක භාවයක් එහෙම නැත්නම් අපි දිහා හැරිලා බලන ගතියක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ටික ටික උත්සාහත් වෙනවා නම් අපි තුලට නැඹුරු වෙලා කටයුතු කරන්න. අපි බාහිරයටම නැඹුරු වෙලා කටයුතු කරන වෙනුවට අපි තුලට නැඹුරු වෙලා කටයුතු කරන්න උත්සාහත් වෙනවා නම් මෙන්න මේ වගේ අපි අනුගමනය කරන ප්‍රතිපත්ති නිසා අපේ හිතේ ඇතිවෙන මේ ප්‍රමෝදය අපේ හිතේ ඇතිවෙන මේ ප්‍රමුදිත භාවය අපේ හිතේ ඇතිවෙන මේ සියුම් සතුට නිරීක්ෂණය කරගන්න අපිට අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ අවිප්පටිසාරය නිසා නැත්නම් මේ හිතේ විපිරිසර බව තොර නිසා ප්‍රමුදිත බවක් පාමොජ්ජං ජායති. ප්‍රමුදිත බවක් පහළ වෙනවා කියලා. කියන්නේ අපි වාඩිලා ඉඳද්දී අපිට තේරෙනවා නම් අපි අපේ මේ සීලය ගැනම පොඩ්ඩක් හිතලා බැලුවාම එදාට වඩා මම අද සිල්වත් කියලා මට තේරෙනවා නම් එදාට වඩා මගේ කය වචනේ හික්මිලා කියලා තේරෙනවා නම් අන්න එතනින් ඇති වෙන ඊටාම සියුම් සතුටක් ඒක ප්‍රාතිමෝක්ෂ සංවරය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒ කියන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සංවරය කියන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට තියෙන ටිකක් ශික්ෂාපද රාශියකින් යුක්ත බරපතල සීලයක්. ඉතින් මේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ විශේෂයෙන් හැසිරීම හරහා ඔන්න එක්තරා අන්දමකින් මේ අනවජ්‍ය සුඛයක් එන්න පටන් ගන්නවා. මොකද ප්‍රතිමෝක්ෂ සංවරයක් කියලා කිව්වහම සෑහෙන්න සිල්පද රාශියකින් අපිට හික්මෙන්න තියෙනවා. අපි ටිකක් සැලකිල්ලෙන් මේවා ගැන අවබෝධයෙන් මේවා රකින්න සිද්ධ වෙනවා. ඉතින් අපි මෙහෙම උත්සාහයෙන් කරගෙන කරගෙන යනකොට අන්න අතනත් මම හික්මුණා. මෙන්න මෙතනත් මම මේ සිල්පදේ ආරක්ෂා කරා කියලා අන්න අපිට එක්තරා අන්දමකින් සතුටු වෙන්න පුළුවන් තැන් රාශියක් හසු වෙන්න පුළුවන්. අන්න එතකොට අන්න සියුම් සතුට, අනවජ්‍ය සුඛය භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ ප්‍රාතිමෝක්ෂ සංවරයේම අත්‍යවශ්‍යයි කියලා ගිහියටත් මෙතෙන්ද ගිහි පින්වතුන්ට තමන්ගේ මේ පන්සීල් පද පහ වුණත් නැත්තම් මේ අටසීල් පද අට වුණත් මේ බොහොම සැලකිල්ලෙන් ගෞරවයෙන් බයපක්ෂපාතීව ආරක්ෂා කරනවා නම් ඒ තුලින්ම ඇතිවෙන මේ හික්මීම අපිට මේ අනවජ්‍ය සුඛය ඇතිවීම සඳහා තුඩු දෙනවා. අනවජ්‍ය සුඛය ඇතිවීම සඳහා හේතු වෙනවා. මොකද තමන්ට තමන්ගේ චරිතය ගැන ඔන්න දැන් එක්තරා අන්දමකින් සතුටක් මෝදු වෙනවා. කලින් නොතිබිච්ච සියුම් සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් එතෙන්දී තව වචන කීපයක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. දැන් මේ ශික්ෂාපදයන් සමාදන් වෙලා රකින්නෝ. දැන් මේ සමාදන් වෙන්නේ අනිත් කෙනෙක් දෙනවට නෙමෙයි, තමන් ඉල්ලන සමාදන් වෙනවා. ඒ මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නැත්තම් අපි තුමු මෑණි කෙනෙක් හරි කවුරු හරි වැඩිහිටි කෙනෙක් හරි මේ සිල් දෙනවට සිල් ගන්නන් වාලේ ගන්නව නෙමෙයි. අපි මේකේ අගය, අපි මේකේ තියෙන ආරක්ෂාව, මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන අනේ මට සිල් දෙන්න කියලා ඉල්ලලා සමාදන් වෙනවා. අපිට පුළුවන් නම් මේ විදිහට මේ සිල්පද ඉල්ලලා සමාදන් වෙන්න, අවංකව සමාදන් වෙන්න, පින්වත් මේ එක සිල්පදයක් පවා එබඳු අවංකව සමාදන් වීමෙන් සිද්ධ වෙන කුසලය අප්‍රමාණයි. වේලාම කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ කුසල් සිදුවීමේ අනුපිළිවෙලක්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මේ සාමාන්‍ය පෘ탁ජන අයට දන් දෙනව වෙනුවට එක සෝවාන් ආර්ය පුජ්‍යලයකට දන් දෙනවා නම් තා විශාල කුසලයක් සිද්ධ වෙනවා කියලා. ඊළඟට එක සෝවාන් පුජ්‍යලයකට දන් දෙනවා වෙනුවට සෝවාන් පුජ්‍යලයන් 100 දෙනෙකුට දන් දෙනවා නම් කුසලය තවත් බරපතලයි කියනවා. ශ්‍රේෂ්ඨයි කියනවා. සෝවාන් පුජ්‍යලයන් 100 දෙනෙකුට දෙන දීමේදී අත්වෙන කුසලයට වඩා එක සකදාගාමි පුජ්‍යලයකට දන් දීමෙන් කුසල් සිද්ධ වෙනවා කියලා කියනවා. පින් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේමයි එක සකදාගාමී කෙනෙකුට වඩා 100ක් සකදාගාමීන්ට දානයක් දුන්නා නම් ඒ ඒ තුලින් ලොකු පිනක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ වගේමයි 100ක් සකදාගාමී පුජ්‍යලීන්ට එහා එක අනාගාමී කෙනෙක්ට දානයක් දුන්නා නම් ලොකු පිනක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒක අනාගාමී ආර්යයන් වහන්සේ කෙනෙකුට වඩා අනාගාමීන් වහන්සේලා ආර්යයන් වහන්සේලා 100 දෙනෙකුට දන් දුන්නා නම් ලොකු කුසලයක් සිද්ධ වෙනවා කියලා කියනවා. අනාගාමී ආර්යයන් වහන්සේලා 100 දෙනෙකුට වඩා එක රහතන් වහන්සේ කෙනෙකුට දන් දුන්නා නම් ලොකු කුසලයක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඊට එක රහතන් වහන්සේ කෙනෙකුට වඩා රහතන් වහන්සේලා 100ක් නමකට දානයක් දෙන්න පුළුවන් නම් ලොකු කුසලයක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඊට ලොකු රහතන් වහන්සේලා 100ක් නමකට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානයක් දුන්නොත් ඒක ලොකු කුසලයක් කියලා කියනවා. ඊට පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දානයක් දෙන්න පුළුවන් නම් ලොකු කුසලයක් කියලා කියනවා. ඊළඟට මේ සෙමදේටම වඩා ලොකු කුසලයක් කියලා කියන එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය. ඊළඟට දේශනා කරනවා එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණයට වඩා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාණය ප්‍රබලයි කියලා කියනවා. පින්වත් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මීටත් වඩා ප්‍රබල දාන ප්‍රබල ආනිසංස සහිතයි කියලා මේ සිව් දිගින් වඩින සංඝ පිරිස වෙනුවෙහි කුටියක් පූජා කරන එක. සේනාසනයක් පූජා කරන එක. මේ දක්වා ආවේ අපේ කුසලය අනුන් නිසා ප්‍රබල වෙන පිළිවෙලක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපි පින් අපි දන් දෙන්නේ අනිත් ඒ ප්‍රතිග්‍රාහක පක්ෂයේ තියෙන ඒ දාණය පිළිගන්නා තැනත්තාගේ තියෙන කුසලය හරහා එයාගේ තියෙන ගුණය හරහා අපිට ලැබෙන පින වර්ධනය වෙලා තියෙනවා එතකොට. පින්වත්නි මේ යන අනුපිළිවෙලේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මුළු හදින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා නම් මේ සියල්ලට වඩා ප්‍රබල කුසලයක් වෙනවා කියලා කියනවා. එහෙනම් පින්වත හිතලා බලන්න අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ගිරව් වගේ කියනවා වෙනුවට අපිට පුළුවන් නම් මේ මම ඒ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේව අද පටන් සරණ යනවා. අද පටන් මං උන්වහන්සේ ගිය මාර්ගයේ ගමන් කරනවා කියලා මුළු හදින් මට අද බුද්ධං සරණං ගච්ඡාමි කියන්න පුළුවන් නම් කතරම් කුසලයක් අපිට රැස් කරගන්න පුළුවන්ද? ඒ වගේමයි ධම්මං සරණං ගච්ඡාමි, ඒ වගේමයි සංඝං සරණං ගච්ඡාමි. එතකොට තිසරණ සරණ යෑම බුදුරජාණන් වහන්සේ තියලා තියෙන ඔන්න ඔය තැන. අපි මේ කතා කරගෙන ආපු මේ කුසලය වර්ධනය වෙන ආරෝහණ පිළිවෙලේ ඔන්න ඔතන තමයි බුදුරජාන් වහන්සේ මේ තිසරණ සරණ යෑම තියලා තියෙන්නේ. පින්වත්නි ඔතනින් නතර කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා යම්සි කෙනෙක් අවංකවම මං අද පටන් සතුන් මෙරීමෙන් වලකිනවා කියලා ඒ සිල්පදේ සමාදන් වෙනවා නම් ඔන්න එතන තමයි මේ චිතරණ සරණ යාමෙනුත් එහා මට්ටමක තමයි බුදුරජාණන් වහන්සේ මේ සිල්පදේ සමාදන් වීම තියලා තියෙන්නේ. ඒ වගේමයි සොරකම් කිරීමෙන් වලකිනවා කියන එක, කාම මිත්‍යාචාරයෙන් වලකිනවා කියන එක, මුසාවාදයෙන් වළකිනවා කියන එක ඊළඟට රහමෙර පාණයෙන් වළකිනවා කියන එක ඔන්න ඔය තත් තියලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සිල්පද ආරක්ෂා කිරීම කියන එක හිතා ගන්න බැරි තරම් ප්‍රබල කුසලයක්. ඉතින් අපි ඒ බඳු සීලයක් මත පිහිටලා නම් භාවනාවක් කරන්නේ අන්න අපි සිල්වතුන් වශයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ එක මේ මලක් ඉමින තරම් සුළු වෙලාවක් යම්ස කෙනෙක් මෛත්‍රී භාවනාවක් වඩනවා නම් අප්‍රමාණ කුසලයක් වෙනවා කියලා ඔන්න ඒක ඊළඟට මට්ටමට පවත්වලා තියෙනවා. ඊළඟට අවසන් කරනවා බුදුරජාණන් වහන්සේ අසුරු සැනක් ගහන මොහොතක් කෙනෙක්ට අනිච්ච සංඥාවක් වඩන්න පුළුවන් නම් අතිශය ප්‍රබල කුසලයක් කියලා අන්න නවත්තලා තියෙනවා එතනින්. ඒතකොට විපස්සනා කුසලය කුසලයන්හි තියෙන උපරිම මට්ටමින්පත් පෙන්ලා තියෙනවා. අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ අනුපිළිවෙලක් තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි උනන්දුවෙන් උවමනාවෙන් අවංකව මේ සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න අපි තුලම අන්න සීලය සම්බන්ධයෙන් සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒක අනවජ්‍ය සුඛය කියලා සැපයක් වශයෙන්ම පෙන්නනවා. ඊළඟට මේ විදිහට සීලයකින් ආරක්ෂා වෙද්දී අපිට අපේ සීලය ගැන සතුට වෙන්න පුළුවන් වෙනකොට ඒක බුදුරජාන් වහන්සේ ඇතම් තැනක කියනවා සමාධි සංවත්තනික සීලයක් කියලා. සමාධියට තුඩු දෙන සීලයක් වගේ. ඒ වගේමයි මේ සීලය ගැන හිතලා අන්න අපිට සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා හිතේ විපිරිසර භාවයක් නැහැ. අපේ අතින් මෙන්න මේ තැන්වල සීල් බිඳුනා කියලා හිත අපිට චෝදනා කරන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ හිත ඔන්න සමාධිමත් වීමක්. එහෙම නැත්නම් ඒ වෙනුවට හිතේ තියෙන්නේ ප්‍රමෝදයක් පහළ වීමක්. දැන් හිතේ ප්‍රමෝදයක් කියන්නේ පුංචි සතුටක්. මේක වර්ධනය වුණාට පස්සේ අන්න පමුදිදස්ස පීති ජායති. මේ ප්‍රමෝදමත් වෙච්ච සියුම් සතුටකින් යුක්ත වෙච්ච හිතේ ඔන්න ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීතිය පහළ වෙලා අන්න මේ කායික වශයෙන් පස්සද්ධියක් හටගන්නවා. පස්සද්ධියක් කියන්නේ කයේ සැහැල්ලු බවක්. දැන් කය ගොරහැඩි නෑ. කය ඉස්සලා තරම් රිදෙන්නේ කරන්නේ නැහැ. ඒකට කායික වශයෙන් සැහැල්ලුවක් තියෙනවා. මේ කායික සැහැල්ලුව ඇති වුණා නම් ඊළඟට ඒ හරහා සුවයක් සුඛයක් ඇති වෙනවා. ඊළඟට අන්න සුඛිනෝ චිත්තං සමාධියති. මේ කය සැපවත් නම් කයෙන් ලොකු බරපතල රිදුම් කැක්කුම් නැත්තම් කය සැහැල්ලු වෙලා නම් අන්න ඒකම සමාධියට හේතු වෙනවා. එතකොට මේ අර අද කියපු මාතෘකාවේදී ඍජුවම සීලය සමාධියට මුල් වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක ඇත්තටම මැද්දේදී සිද්ධ වෙන්න පුළුවන් සියුම් අවස්ථා කීපයක් තමයි මේ කිමත්තිය කියන සූත්‍රයේ ඒකත් අංගුත්තර නිකායමයි එන්නේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඒ කියන්නේ අපි සීලය ආරක්ෂා කරනකොට ඒ හරහා එක්තරා අන්දමකින් සතුටක් පහළ වෙනවා. සියුම් සතුටක් පහළ වෙන්න පටන් ගන්නවා. මොකද හිත චෝදනා කරන්නේ නැහැ. අපිට අනිත් පැත්තට කියන්නේ චෝදනා කරන ස්වභාවයක් වෙනුවට හිතේ ප්‍රමෝදයක් තියෙන්නේ. සතුටක් තියෙන්නේ. සියුම් සතුටක් තියෙන්නේ. ඒකම වර්ධනය වෙලා ප්‍රීතියක් පහළ වෙන්නේ. ප්‍රීතියේ වර්ධනයක් වශයෙන් ඔන්න කායික වශයෙන් ප්‍රසාදයක්, පස්සද්ධියක්, සැහැල්ලුවක් තියෙන්නේ. ඒ සැහැල්ලුවම ඔන්න කායික වශයෙන් සෝයක් බවට පත් වෙනවා. කායික සෝයම අන්න ඊළඟට සමාධියක් සඳහා තුඩු දෙනවා. ඒතර මේ වගේ ගමනක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒතර පින්වත්නි අපි තේරුම් ගත්තොත් එතකොට මේ අපි සමාධියක් මේ භවනාවට අවශ්‍යයි. එහෙම නැත්නම් මේ සමාධියක් විපස්සනා සඳහා අවශ්‍යයි. ඒතකොට සමාධියක් අවශ්‍ය සමාධියක් සඳහා එහෙමනම් සීලයක් අවශ්‍යයි. අපි හදාගත්ත සමාධිය අපේ මේ සීලය බිඳීම හරහා නැත්නම් අපි දුසිල් වීම හරහා අපි සීලය ගැන තැකීමක් නොකිරීම හරහා අන්න නොදැනුවත්වම දුර වෙලා නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඒකයි කියන්නේ අර දුස්සීලස භික්කවේ සීල විපන්නස්ස හතූපනිසෝ හෝති සම්මා සමාධි. මේ දුස්සීලේකට සීලයක් නැති කෙනෙකුට ඒ සමාධිය රැක ගැනීම සඳහා උමනා කරන උපනිශ්‍රේ සම්පatti නැහැ. උපනිශ්‍රේ සම්පatti වලින් තොරයි. හැබැයි සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස උපනිශ්‍රේ සම්පන්නෝ හෝති සම්මා සමාධි. සම්මා සමාධියකට මුල් වෙන ඒකට උපනිශ්‍රේ වෙන ඒ සීලය කෙනෙකුට තියෙනවා නම් සිල්වතෙක් නම් සීලය ආරක්ෂා කිරීම සඳහා උත්සාහවත් වෙනවා නම් අන්න එයාට මේ සම්මා සමාධිය පවත්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙලා මේ දින ගානක අපි සෑහෙන උත්සාහත් වෙනවා හිතේ එකඟතාවයක් ඇති කරගන්න. අපි සක්මන් භාවනාවේ යෙදෙමින් හිත එකඟතාවය වර්ධනය කරගන්න උත්සාහත් වෙනවා. අපි ආනාපාන සති භාවනාවේ යෙදෙමින් හිත එකඟතාවයක් වර්ධනය කරගන්න උත්සාහත් වෙනවා. අපි තුන් පිම්බීම හැකිරීම භාවනාවේ යෙදෙමින් හිත එකඟතාවයක් වර්ධනය කරගන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න කරන්න අවශ්‍ය වෙන්නේ මේ කයයි වචනයයි යම් පමණක හික්මීමක් තියාගෙන. ඒ හික්මීම තුල තමයි අපේ ආරක්ෂාව තියෙන්නේ. ඒ වගේමයි මේකේ තවත් නොකියපු පැත්තක් තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. මේක සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය සංවර සීලය කියලාම කියනවා. කියන්නේ අපි මේ වෙලාවේදී ඇහැට පේන හැමදේම බලබලා යන්න ගත්තොත් අර අපි ඇතුලේ දියුණු කරන ඊ타ම සියුම් ಗುಣවිශේෂයන් මේ ඇහැ හරහා ජනිත වෙන්න පුළුවන් කෙලෙස් නිසා ආයි දුර්වලලා යනවා. ඒ වගේම අපිට ඇහෙන විවිධාකාර වචන ඔස්සේ අපි ගිහිල්ලා ඒව ඔස්සේ ඇලෙන්න ගියොත් ඒව ඔස්සේ ගැටෙන්න ගියොත් ඔන්න දන්නෙම නෑ අර අපි අමාරුවෙන් දිනු කරන මේ යම් ගුණධර්මයන් මේ කන හරහා ආපු මේ කන විවෘත කිරීම හරහා නැත්නම් කන ආරක්ෂා නොකිරීම හරහා හිතට ආපු කෙලෙස් නිසා ඔන්න දන්නෙම නැතුව විනාශ වෙලා යනවා. ඒ වගේමයි අපි නාසය ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ වගේම අපි දිව ආරක්ෂා කරගත්තේ නැත්නම් ඒ වගේම අපි කය ආරක්ෂා කරගත්තේ නැත්නම් විශේෂයෙන්ම ඒ වගේමයි අපි හිත ආරක්ෂා කරගත්තේ නැත්තම්. අපි විශේෂයෙන්ම භාවනා වැඩසටහනකදී උත්සාහත් වෙන්න ඕනේ පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න අපි තනියම ඉඳද්දී හිතට තොර තෝංචියක් නැතුව අදහස් එන්න පුළුවන්. නමුත් අපි ඒවට ඔහේ හිතට එන්න ඉඩ දීලා කෙලවරක් නැති කතන්දර ගොතකතා කතන්දර ගොතකතා ඉන්න පටන් ගත්තොත් අතීතයේ අල්ලගෙන අපි විවිධාකාර මතකයන් ඔස්සේ කතන්දර ගොතනවා නම් ඒ වගේම අපි අනාගතය ඔස්සේ විවිධාකාර සිහින මවමින් විවිධාකාර බලාපොරොත්තු තබමින් අපි අපේක්ෂා සහගතව විවිධාකාර අන්දමින් අපි කතන්දර ගොතනවා නම් පින්වත්නි හරිම අමාරුයි විශේෂයෙන්ම විපස්සනාවක් දියුණු කරගන්න. අපි ඒ නිසා මේ හිතේ කෙලවරක් නැති කතාව මේ කායानुපස්සනාවට හිත යොදලා එහෙම නැත්නම් වේදනානුපස්සනාවට හිත යොදලා පුළුවන් තරම් අඩු කර ගැනීම සඳහා උත්සාහත් විය යුතුයි. අපි හුදකලාව ඉන්න බව ඇත්ත. අපි අනිත් අයත් එක්ක කතා නොකරන බව ඇත්ත. නමුත් ඇතුලේ අපි කෙලවරක් නැතුව කතා කරනවා නම් ඒක නිවැරදිම නිශ්ශබ්දතාවයක් නෙමෙයි. ඒ නිසා අපේ නිශ්ශබ්දතාවය ටික ටික ටික ටික වර්ධනය වෙද්දී අපේ හිතේ තියෙන කතාවත් ඔන්න ටික ටික නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් ඇතුළත කතාව කියලා කියනවා. දැන් මේ පිටුතුන් ඕන තරම් අත්දැකලා ඇති. අපි නිකන් තනියෙන් ජීවත් වුණාට ඇතුළේ ඉඳන් එක්කෙනෙක් අපිට කොයි කොච්චරවත් මොනාදෝ කියවනවා. අර කරන්න හොඳ නෑ, මේක කරන්න හොඳයි, මේක කරන්න, අර කරන්න, මෙහෙම හොඳයි, මෙහෙම හොඳයි. අතින්දි මම මෙහෙම ගියා, මෙතෙන්දි මම මෙහෙම ගියා, අරක බැලුවා, මේක බැලුවා. කෙලවරක් නැතුව ඇතුළේ ඉඳන් කතාව. අපි ඉන්නේ හැබැයි තනියම. ඉතින් මේ පිංගුතුන් ඕන තරම් මේ தත්ත්වයක් දැකලා ඇති. නමුත් විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් හරහා මේ தත්ත්වය ටික ටික ටික ටික සමනය වීතුමයි. මේ தත්ත්වය ඇත්තටම වර්ධනය වෙලා, උග්‍ර වෙලා, උත්සන්න වෙච්ච මට්ටමකදී අන්න වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ওই මානසික වෛද්‍යවරු එහෙම දන්නවා. අපි මේ தত্ত্বය අනවශ්‍ය විදිහට වර්ධනය වුණාම දන්නේම නෑ අපි අර ඇතුලේ කතාව දන්නේම නෑ වචනවලුත් පිට වෙනවා. අපි තනියෙන්ම කියවනවා. සමහරවිට ඉතින් අපිත් ඕක කියවනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ටිකක් උත්සන්න වෙලා බරපතල වෙලා සමහර මේ පින්දුම් දැකලා දැකලා තියෙනවද දන්නෙත් නෑ. සමහර අය ඉන්නවා කෙලවරක් නැතුව තනියෙන්ම කියවනවා. මේ අහල පහල කවුරුත් ඇත්තෙත් නෑ. අතේ බුදුරකතනයක් අහර මේ ඇත්තෙත් නෑ. හැබැයි තනියෙන් කියවනවා. ඉතින් ඒ වගේ බරපතල මට්ටම් වලට පවා එන්නේ මේ අපිට මේ ඇතුලේ සංයමයක් නැතිවීම හරහා. ඇතුලේ සතියමත් භාවය දියුණු නොවීම නිසා. නමුත් මේ විපස්සනාවක් දියුණු වීම හරහා නැත්නම් භාවනාවක් දියුණු වීම හරහා ක්‍රමානුකූලව මේ අපිදාව තියෙන මේ බඳු දුර්වලතා ක්‍රමානුකූලව ටික ටික ටික සමනය වෙන ගතියක් හිත නිවෙන ගතියක් හිත තැම්පත් වෙන ගතියක් හිත සිසිල් වෙන ගතියක් දැවීමෙන් තොර වෙන ගතියක් තමයි අත්දැක ගන්න තියෙන්නේ ඒ නිසා පුළුවන් තරම් අපි උත්සාහවත් වෙමු මේ ඇතුලේ කතාව ඇති වෙද්දී හිත කෙලවරක් නැතුව එතකොට පරණ දේවල් මතක් කරලා දේවි අනාගත දේවල් මතක් කරලා දේවි සැලසුම් හදන්න අපිට කියාවි නමුත් ඒවට කිසිම මුල් තැනක් දෙන්න යන්න එපා ඒවට කිසිම වටිනකමක් දෙන්න යන්න එපා මේ වෙලාවේදී දැන් මේ පින්වතුන් මේ දවස් පහ මේ සීමාවන්ට කොටු වෙලා ඉන්නේ දැන් මේ වෙලාවේදී ඔන්න අතහැරලා යන්නත් බෑ එහෙම නැත්නම් දැන් ගිහිල්ලා ඔන්න රැකියා ස්ථානයේ තියෙන ප්‍රශ්න විසඳන්න අවස්ථාවකුත් නැහැ ගෙදර තියෙන ප්‍රශ්න විසඳන්න දැන් අවස්ථාවකුත් නැහැ. දැන් මේ දවස් පහ තමන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා උත්සාහත් වෙන්නේ. නැත්නම් තමන්ටම තමන් වෙතම නැඹුරු වෙලා තමන්ගේම යම් ගුණයක් දියුණු කරගන්න තමන්ගේම හිත දිහා බල බලා යන ගමනක් දැන් කරන්න හදන්නේ. ඒ නිසා දැන් මේ අනුන් ගැන බලන වෙලාවක් නෙමෙයි. නිසා එක්තරා අන්දමකින් තමන්ටම නැඹුරු වෙලා තමන් ගැනම බලමින් අපේ අවධානය තියෙන්න ඕනේ පිටට නෙමෙයි. දැන් අපේ අවධානය තියෙන්න ඕනේ ඇතුළතට. අපි සාමාන්‍යයෙන් අපේ හිතේ ද්වේෂයක් පහළ වුණාම අපිට කේන්ති ගියාම අපි පුළුවන් තරම් මේ බාහිර තමයි අපි හොයන්නේ. බාහිර තමයි අපි හේතු සාධක හොයන්නේ. දැන් පින්වත්නි අපි බාහිර බලනවා වෙනුවට ඇතුළතයි බලන්න වෙන්නේ. මේ ඇතුළත බලද්දි තමයි අපිට තේරෙන්නේ කොයි තරම්නම් කුණු කන්දල් මේ ඇතුලේ තියෙනවද? කොයි තරම්නම් මේ හිත කෙලෙස් බරිතද? කොයි තරම්නම් මම නොසැලකිල්ලෙන් මේ හිත පරිහරණය කරලා තියෙනවද? නිසා අපි මේ ඉන්ද්‍රයන් නැකගත්තේ නැත්නම් අපි මේ දරන උත්සාහය නොදැනුවත්වම විය කියලා යනවා. හරියට නිකන් පිටතින් කෙලස් එනවා වගේ දෙයක් මේ ඉන්ද්‍රයන් ආරක්ෂා නොකිරීම හරහා සිද්ධ වෙනවා. හිතන්න අපි ඔරුවකින් නැත්නම් බෝට්ටුවකින් ගඟක මුහුදක යනකොට මේ ඔරුවේ සිදුරක් ඇති වුණොත් ඔන්න ඇතුළට වතුර එන්න ගන්නවා. අපි කොයි තරම් උත්සාහත් වෙලා මේ වතුර එළියට දැම්මත් අපි අර සිදුර වළක්වන්නේ නැත්නම් ඒ සිදුර වහලා ඇතුළට වතුර එන එක වළක්වන්නේ නැත්නම් කවදාවත් මේ ඇතුළට එන වතුර එළියට දැම්මා කියලා නිම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි දැන් මේ එළියේ තියෙන බාහිරෙත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධ වීම සඳහා අපිට ප්‍රධාන වශයෙන් ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇහැ හරහා අපි අරමුණු ගන්නවා. කන හරහා අරමුණු ගන්නවා. නාසය හරහා අරමුණු ගන්නවා. දිව හරහා අරමුණු ගන්නවා. කය හරහාත් අරමුණු ගන්නවා. ඒතර මේ ප්‍රධාන පංචේන්ද්‍රයන්ගෙන් ඕන හැටි කෙලස් උපදින්න අවස්ථාව තියෙනවා. අපි ඉඳුරන් ආරක්ෂා කරගත්තේ නැත්නම්. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ඉන්ද්‍රියසු ගුත්තද්්වාරෝ හෝති. අන්න මේ ඉන්ද්‍රයන්හි වැසූ දොරගුළු සහිතව ඉන්න. මේක ටිකක් කරන්න අමාරුයි. මොකද අපේ හිත ඔන්න අපිට මු ලස්සන සින්දුවක් ඇහුනහම ඒ ඔස්සේ යන ගතියක් තියෙනවා. ලස්සන රූපයක් දැක්කහම ඒ ඔස්සේ යන ගතියක් තියෙනවා. හොඳ සුවඳක් ආග්‍රහණය කරන්න ලැබුණාම ඒ ඔස්සේ යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ වගේ අපි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් පුළුවන් තරම් ආස්වාදයක් ලබන්න. ඉතින් ඒ ස්වභාවයෙන් පොඩ්ඩක් මේ කාලෙට හරි අපි අත මිදිලා මේ ඉන්ද්‍රයන් ටිකක් රැකගන්න වැසූ පියන් නැතිව ඉන්න උත්සාහත් වෙන්න ඕනේ. ඉතින් මේ බඳු උත්සාහයක් අපි දරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ අපි ආරක්ෂා කරගෙන යන හිත තවදුරටත් කෙලෙසුන්ගෙන් තෙත් නොවි කෙලෙසුන්ගෙන් කෙලසෙන් නැතිව කෙලසුන්ගෙන් පීඩාවටපත් නොවි කෙලසුන්ගෙන් දැවෙන්නේ නැතුව තව විනාඩියක් හරේ මේ නිකෙලස් ස්වභාවය වර්ධනය කරගන්න අවස්ථාවක් තියෙනවා. අපි තුමු අපි විනාඩි 10ක් බොහොම සංසුන්ව, නිකෙලස්ව, නිදහස් හිතක් පැවැත්තුවා. දැන් අපි මේ ඉඳුරන් සම්බන්ධයෙන් අවදිමින් ඉන්නේ. මේ ඉඳුරන් ගැනත් අවධානයෙන් ඉන්නේ. අපි ඉඳුරන් රැකගත්තොත් අන්න අර විනාඩි 5 තව විනාඩි 6ක් දක්වා වර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මෙන්න වෙබඳු බොහොම පරිස්සමෙන් යන ගමනක් තමයි අපිට මේ යන්න තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා. විශේෂයෙන්ම අද මට මතක් කරන්න අවශ්‍ය වුණේ දැන් අපි මෙතෙන්දී භාවනාවට මුල් තැන දෙනවා. නමුත් අපිට මෙතනින් අදහස් වෙන්නේ අපි සීලයට දෙවෙනි තැනක් දෙනවා කියලා. ඒ නිසා අපි උත්සාහයෙන් ගෞරවයෙන් සීලයේ තියෙන වටිනකම තේරුම් අරගෙන මේ සීලය මත පිහිටලා අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්න එහෙම නැත්නම් මේ සමාධියක් වර්ධනය කළා ප්‍රඥා වර්ධනය කරන්න උත්සාහවත් වෙමු. ඒ සඳහා අප සීල දනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක්, අපි රකින්න සීලය හොඳින් ආරක්ෂා කර ගැනීමට ධෛර්ය ධෛර්ය කිරීමක්, ඒ වගේම අපි රකින්න සීලයේ පිරිසුදු භාවය හරහා අපි තුළම සතුටක් ඇති කර ගැනීමක්. මේ ධර්මදේශනාවෙන් සිද්ධ වුණා නම් මම හිතනවා මගේ අරමුණ ඉෂ්ට වුණා කියලා. ඒ සඳහාම අද දින ධර්මදේශනාව හේතු වේවා කියලා අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.